මම මේ කියන දේ තුන් මාසයක් කරලා බලන්න. ප්‍රතිඵල ආවේ නැත්නම් මට කියන්න. ආර්ය මෛත්‍රිය ගැන මම එදා දේශනා කළා. ඒක මම හිතන්නේ පටිගත කරලා ඇති. පටිගත කරලා තියෙන එක සම්මත දාන්න බැරි වුණා. කරන්න. නේද? මම එනිසම අනේ ඇතුළත මෛත්‍රිය කරලා. මොකද ඒක ටිකක් ගැඹුරුයි විශාලයි. ඒක දැන් කියන්න ගත්තොත් අද මේකටත් කරන්න බැරි වෙනවා. ඒක නිසා. එතකොට මම මේ කියන දේ තුන් මාසයක් කරලා බලන්න. ඔබගේ පවුලේ දියුණුව ඔබගේ ඇස් දෙකට බලාගන්න. ව්‍යාපාරවල දියුණුව, රැකී රක්ෂාවල දියුණුව ඔබට ඇස් දෙකට බලාගත්ත හැකියි. හැබැයි ඔබ ඔබට අවංක වෙන්න. ඔබට මේ ලෝකේ කාවතර වටන්න බෑ. ඔබ කාවරි රවට්ටන්න ගියොත් මුලින්ම රැවටෙන්නේ කවුද? ඔබව. අමතක කරන්න එපා චක්කත්ත වහතෝ පද. ගුණාගේ පිටිපස්සෙන් යන ප්‍රියසකවලු. වද දිදී පිටිපස්සෙන් යනවා. ඔන්න දෙවියන්ව ළඟා කරගන්න දින විදිහ. අද්දුතුයි පත්‍යක්ෂ. කල්ලන්නේ අන්න එදාට ඔබ ওই දේවාලේ පස් යන එක නතර කරන්න. ඔබ දෙවියෝ ඇතුළු කරනවා දේවාලෙට යන්න. මොකද දේවාලේ ඉන්න දෙවියෝ නෙමෙයි. 90ක් දේවාල කියලා මම කියන්නේ. දේවාලේ ඉන්න දෙවියෝ නෙමෙයි. මහා දෙවියෝ මේ පොළොවට අඩියවත් කියන්නේ. තථාගතයන් වහන්සේව රහතන් වහන්සේ නැති තැනක දහදිවිය පොළොට අඩිය තිබ්බොත් මේ පොළොව කම්පා වෙයි. ඒ තරම් මහා බලයක් තියෙන දේව කොටස් දෙවිවරු තමයි දේව මහා දෙවිවරු කියලා කියන්නේ. හැබැයි ඒ අයගේ විශේෂ බැල්මක් තවන්න ලබා ගන්න පුළුවන් විදිහක් තමයි මම මේ කිව්වේ. හෙට ලබන්න බෑ. මේක වඩන්න. මේක වඩන්න වෙලාවක් තියෙනවද? ඔබ වැඩක් කරන වෙලාවේ වඩන්න. ඔබ එළවලු ටිකක් කපනවා. මෛත්‍රී ආර්ය මෛත්‍රිය වඩන්න පුළුවන් මේ වෙලාවට. ඔබ වැසිකිලි ඉඳගෙන ඉන්නවා. <clears throat> ආර්ය මෛත්‍රිය වඩන්න පුළුවන් මේ වෙලාවට. ඔබ අවදි වෙලා පොඩ්ඩක් ඇලේ ඉඳිකා වෙලා ඉන්න වෙලාවේ. ඔබ නිදාගන්න ගිහින් නිින්ද යනකල්. ඔබ මේ වාහනේ පදවන වෙලාවේ ඔවුන මේ ආර්ය මෛත්‍රිය ප්‍රගුණ කරන්න පුළුවන්. ওই ටික ප්‍රගුණ කරගෙන යද්දි සමන්ට මේ දෙවියෝ ඒකාන්තයෙන්ම ළඟදී. දවසක ඔබට පුණ්‍ය irdiyak තියෙනවා නම් ඒ දෙවිවරු කතා කරන දේ ඔබට ඇහි. හැබැයි ඒකට පුණ්‍ය irdiyak තියෙන්න ඕනේ. නැත්නම් ඒක ඇහෙන්නේ නැහැ. දෙවිවරු පේන්න ඔබට පුණ්‍ය irdiyak තියෙන්න ඕනේ. එහෙම නැතුව ඒක පේන්නේ නැහැ. එහෙම නැත්නම් දෙවියෝ ඔබට මහා ගොඩාක් ලඟ වෙන්න ඕනේ. පේන්න එන්න. ඒක දෙවියන්ගේ පුණ්‍ය විදෙන් ඔබට පෙන්වන්න දෙවියන්. ඒක කරගන්නත් පුළුවන්. කරන්න තියෙන ආර්ය මෛත්‍රිය මනාකොට වඩන්න. බාධිතා බහුලී කතා. මනාකොට බහුලෝ බහුලෝ භාවිතා කරන්න. ඔබ හොඳටම දන්නවා මම මේ කියන්නේ කාටවත් ගුණාවෙන් බයින කියලා නෙමෙයි. එහෙනම් Tamanne සෙතක් සෙතක් මිසක් අවඩක් වෙන්න විදිහක් ඇත්තම නැහැනේ. කරලා බලන්න. හැබැයි ආර්ය මෛත්‍රිය මාස තුනකින් ප්‍රතිඵල කියන්නේ. ඔන්න එක දෙයක්. දිව්‍ය ලෝකෙදී අසුර සහ අසුර කියලා කොටස් දෙකක්. අසුර කියලා කියන්නේ දෙවියෝ හා බලයෙන් සමාන නහ කැටා එහෙම නෙමෙයි දෙවියෝ හා ලස්සන එහෙම කොටස. දෙවි දෙවි කෙනෙකුයි අසුරයෙකුයි තිබ්බහම වෙන් කළ අඳුන ගන්න බෑ මේ සුරේක් මේ අසුරේක් කියලා. ඔය අද පින්තූර වල තමයි තියෙන්නේ අසුරයන්ව මහා කැත විදියට හදලා. අසුරය කියලා හදලා තියෙන යක්ෂ කොටස. තව දිව්‍ය ලෝකේ යක්ෂ කොටස නැහැනේ. ඒ සුර අසුර කියන දෙක ඒගොල්ලෝ එක හා සමානයි. අසු සුර දැන් ඒක සත්ව දෙවි කෙනෙක්ගේ භාර්යාව කවුද? ඒ කාලේ හිටපු එක සත්පුරුෂ කෙනෙක්ගේ භාර්යාව අසුර දියණියක්. මට නම මතක නැහැ. අසුර දියණියක්. එහෙනම් මේ මහා කැත කෙනෙක් අසුර දියණියගේ භාර්යාව නේද? එහෙනම් මේ දිව්‍ය ලෝකෙ ඉඳපු ලස්සනම කෙල්ලනේ. දිව්‍යාංගනාවනේ කවුරු හරි. ඒ අසුර දියණියක්. අසුරයෙක්ගේ ඔව් දිව්‍යාංගනාව. බ්‍රහ්ම ලෝකේ නැත්තේ. මොකද කාමයේ තියෙන තැන ලිංග ભેදේ තියෙන පුළුවන්. එතන මේ අසුර දිනියක් කිව්වට පස්සේ වරදවා හිතන්න එපා මේ මේ අසුර මේ දිව්‍යාංගනාවකට මේ බඩෙන් හම්බෙච්ච දිනියක් කියලා. එහෙම නෙමෙයි ඒ අසුර අසුර ලෝකේ ඉපදිච්ච කෙනෙක්. දැන් අපි දැන් උදාහරණයකට අපි අපි අහලා තියෙනවා දැන් ගණ දෙවියෝ කියන්නේ ඊශ්වර දෙවියන්ගේ උමයන්ගනාවගේ දරුවා කියලා. ඒ දරුවා කියලා කියන්නේ ප්‍රාර්ථනාවක්. මිසක් මේ බඩෙන් ඉපදිලා හැම නෙමෙයි. කිසිම දෙවි කෙනෙක් බඩකින් උපදින්නේ නැහැනේ. එයාට තියෙන ඕපපාතික උප්පත්තිය. ඒ ඕපපාතික උප්පත්තියක් ලැබලා තමයි දිව්‍ය ලෝකේ ඉන්නේ. කිසිම පොඩි දෙවිවරු කියලා જાතියක් නැහැ. බඩදම්ම බඩදරු අම්මලා දෙවිවරු කියලා කට්ටියක් නැහැ. ඔක්කොම දෙවිවරු වයසම දෙවියටත් සොලොස් විය පිරුණු පෙනුමක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 16ක විතර පෙනුමක් තියෙනවා. ඒ දෙවියෝ වයසට කියලා කියලා දැනගන්නේ කොහොමද? ඉරිදිය, දීප්තිය, ඔන්න අඩු වෙනවා දැන් ටික ටික. අර දෙවිතර ඊර්තිමත් ගතිය, දීප්තිමත් ගතිය, වර්ණවත් ගතිය ඔන්න ටික ටික ටික ටික අඩු වෙනවා. හරේ තියෙන මල් මාලා <clears throat> මොකද වෙන්නේ? ටික ටික ටික ටික පර වෙන්න යනවා. අන්න එතකොට දැනගන්නවා මේ දෙවිවරු මේ මේ දෙවියන් දැන් චුත වෙන්න කීට්ටුයි. ඒ වගේම පහළ වෙනවා. ඉතින් ප්‍රාර්ථනාවක් තමයි. ගණ දෙවිය ඒ වෙලාවේ පහළ වුණා නම් ගණ දෙවියන්ගේ ප්‍රාර්ථනාවක් තමයි මේ දෙන්න මගේ අම්මා තාත්තා වෙන්න කියන්නේ. ඒ නිසා මේ බඩෙන් උපදුනා නෙමෙයි. ඒ වගේ තමයි අසුර තියෙන්නේ. එහෙමනම් ඒ සුරාසුර කියන කොටස් දෙක එහෙම එකපාරට වෙන් කළ අඳුර ගන්න පුළුවන් නෑ නෙමෙයි. නමුත් ඒගොල්ලන්ට මට ප්‍රශ්නයක් ඇති වුණා මොකද? මේ දිව්‍ය ලෝකේ තියෙන රජකමද? ඒ රජකම උදෙසා සටන් කරන්න ගත්තා. මේගොල්ලෝ. මේගොල්ලන්ට කේන්ති එහෙම ගෙන්ජනවා. ඔව්. දෙවියෝ දෙගොල්ලෝ සටන් කරන්න පටන් ගත්තා. ඒක ඒ සටන තමයි ඔය කියන්නේ සුරාසුර යුද්ධය කියලා කියන්නේ. ඉතින් සුරාසුර යුද්ධයෙන් අන්තිමට අසුරය පැරදුනා. ඒ අසුරය පැරදිලා මහමුදට වැස්සා. දැන් අසුර රාජ්‍යය තියෙන මහමුදේ. බුදුහාමුදුරන්ගේ සත්‍යයක් කියා බලෙන් බුදුහාමුදුරුව අසුරයන්ට මහමුද මාර කළා. ඒ අසුරයන්ගේ ඔක්කොම දෙල්ලම් මහමුදේ තියෙනවා. ඉතින් මොන මේ මේ විශ්වය වෙන සමහර ගොඩාක් දේවල් තියෙනවා. මිනිස්සු දන්නේ නැහැ මොකද ඒවා වෙන්නේ කියලා. ඉතින් ඒ අයගේ බලපෑම නිසා වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අපිට ඔප්පු කරන්න බැරි නිසා අපිට ඒක කතා කරන්න කෙනෙක් හොත් ඒක කොහොමද එහෙම කියන්නේ ඔප්පු කරලා පෙන්නන්න කියලා ඔප්පු කරන්න සාධක නැහැ නේද? එයාලා යාට යාට කන් දෙකක් ගහලා කියන්නේ මේ රිදුනද කියලා රිදුන එහෙනම් ඔප්පු කරලා පෙන්නන්න කියලා අනිත් අතට රිදුනා කියලා. නේද? මේ අපේ අපේ ඇස් දෙකට කන් දෙකට ගෝචර වෙන්නේ නැති ගොඩාක් දේවල් මේ විශ්ව තුල තියෙනවා. ඉතින් ඒ ඒ සිද්ධ වෙන සමහර දැන් දැන් බුදු කෙනෙක් ලෝකයෙන් පිරිනිවන් පාන වෙලාවල හ්ම් මේ ලෝකේ කම්පා වෙන්න පටන් ගන්නවා නේද ඉතින් ඕක දැන් දැන් බුදු කෙනෙක් කොහේ රටක හිටියා කවුරුත් දන්නේ නැහැ බුදු කෙනෙක් හිටියා කියලා සමේතව ඈ උන්වහන්සේ පිරිනිවන් පානවා එහෙම නැත්නම් උන්වහන්සේ මේ ආය ආය සංස්කාරය අතාරිනවා ආය සංස්කාරය අතාරිනවා කියන්නේ උන්වහන්සේ තීරණය කරනවා මම මෙන්න මේ දවසේ පිරිනොම් පානවා කියලා. ඉතින් ඒ වෙලාවේ මහ පොළොව කම්පා වෙනවා. මහ පොළොවට දරා ගන්න බෑ මේ වගේ දෙයක්. ඒ වගේ ශ්‍රේෂ්ඨ පුත්‍රයෙක් මේ මිහිකතට බිහිවෙච්ච ශ්‍රේෂ්ඨම පුද්ගලයනේ. නේද? ඒ ශ්‍රේෂ්ඨම පුත්‍ර රත්නේ මේ ලෝකෙන් යුද වෙන්න හදනකොට නැති වෙන්න හදනකොට මේ මිහිකතට දරා ගන්න බෑ මිහිකත කම්පා වෙනවා. ඉතින් ඕකෙනි කියන්න පුළුවන් මේක මෙන්න මේ මාපාංග මෙච්චරට කම්පා වුණා මේ කම්පා වුණේ මේ තල දෙක මෙහෙම හැදිච්ච නිසා ඈ නේද? ඉතින් විවිධාකාරයේ දේවල් ඉතින් විද්‍යාඥයෝ මත බල කරන්නේ. නමුත් ඇත්තටම වෙලා තියෙන තවත් දෙයක්. මොකද මේ දේවල් පේන්නේ නැති නිසා ඉතින් ඒවට අදාළ දේවල් විද්‍යාවෙන් සකස් කරගෙන කියනවා මෙන්න මේවා මේවා වුණා කියලා. මේ කාලේ නම් ඉතින් ගොඩාක් වෙන්නේ ওই වගේ දේවල් තමයි. ඉතින් එහෙම එහෙම ඇතිවෙච්ච අවස්ථාවල් තමයි තියෙන්නේ සුරාසුර යුද්ධය කියලා. මේ අතරම සුරාසන යුද්ධයේදී මේ සූර්යෝ පරදින්න ගියේ. මේ පරදින්න ගිය වෙලාවේ තමයි ඉතින් මහා දෙවිවරු නැවත සංවිධානය වෙලා ඉන්න මහා බලයෙන් ඉවිල්ලා කොමන අසුරයෝ පරාජය කළා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි දජග සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියන්නේ ඔය ඉන්ද්‍ර දෙවියෝ කිව්වට ඉන්ද්‍ර දෙවියෝ මේ ඔය සුරාසන යුද්ධ වෙලාවේ ඉන්ද්‍ර දෙවියෝ කියනවානේ මේ උඹලා කරදින්න වගේ බය බය වෙන්න එපා ලොමු දැහැගන්න ඉන්න මොනවා හරි බය වෙලා මේ මයිල් ගෙලින් වෙලා එහෙම ආවොත් මගේ පොඩිය දිහා බලපල්ලා ඈ මම පොඩිය දිහා බලුවා උඹලාගේ බය පහ වෙලා යයි කියන බුදුහාමුදුරුවෝ කියනවා එයාගේ පොඩිය දිහා බලලා වැඩක් නැහැ ඇයි එයා තාම පුතර්ජනයි එයාටත් බය දැනෙනවා එයාගේ ලොමු දැහැගන්නනවා එහෙනම් ඒක බලලා වැඩක් නැහැ තථාගතයන් වහන්සේ ගැන මෙනෙහි කරන්න තථාගතයන් වහන්සේගේ ගුණ මෙනෙහි කරන්න තථාගතයන් වහන්සේ කියන්නේ විතරාගී විවිධ දෝෂී විතමෝහි එතකොට ඔය බිය සම්පූර්ණයෙන් පහ වෙලා යයි කියන ඔන්න ඕකෙන් තමයි අද භූතෙත් දැක්කොත් එහෙම ඉතිරිස බලවන අපේ මිනිස්සු දුවන්නේ ඕයන් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඕක හරියට දැනගෙන කරනවා නම් ඉතිවිසෝ භගවාදී කිය කෑ ගහන්න ඕනේ නැහැ නමෝ බුද්දාය කියවන පෙරේද දුවන්නේ කඩාගෙන ඉතින් ඒක හැබැයි Taman ඒකට පත්‍යන් වෙලා ඉන්න ඕනේ හරක් 100ක් විතර මරලා ඇවිල්ලා කොහේ ඇහිච් එකක් කියලා හරියන්නේ නැහැ. තමන් ඒකට පත්තියන් වෙලා ආව නම් අමනුස්සයෙක්ගේ කරදරයක් එන්න ආවට පස්සේ නම බුද්ධාය කිව්වත් ඇති. ඔව් මම මං කියන්නේ මුළු ගාතාවම කියන්නේ නැහැ නමෝ බුද්ධාය කිව්වත් ඇති කියලා මම කියන්නේ. හරි හේතු වෙයිතේ තියාගන්න. ඔව්. මේ තවද මහත්තයා අහපු ප්‍රශ්නෙට සුළු උත්තරයක් වශයෙන් මේ ආර්ය මෛත්‍රී වර්ණවා කියලා කියන්නේ කුරුස් දින්නෙන් මිනේවා කියන දෙයට මම මම හේමා නිතර ඒක කිව්වට හරි මේක උත්තර දෙන්න ගියාම අරකට උත්තරේ තමයි දෙන්න වෙන්නේ 11 මහා ගින්නෙන් මිදේවා කියන එක තමයි ඉතින් ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ ඒක තමයි මේ 11 මහා ගින්න කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න එපා ඉස්සෙල්ලා මේ අපි හැම කෙනාම 11 මහා ගින්නකින් දැවෙනවා මහා ගිනි 11කින් දැවෙනවා අපි හිතන් හිටලා අපි බොහොම සාර්ථක ජීවිත ගත කරන්නේ. දැන් අපිට සල්ලි භාගෙ තියෙනවා. අපේ දරුවෝ හරි හොඳට හැදිලා ඉන්නවා. ඒක ඔය කොහොම කිව්වත්. අපි එකලොස් ගින්නකින් දැවිලා ඉන්නේ. ජාති ගින්න, ජාති ජරා, ව්‍යාධි මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස ආදී වශයෙන් තියෙන මහා ගින්නකින් දැවි දැවි තමයි අපි ඉන්නේ. ඉතින් ඔය ගින්නෙන් දැවි දැවි ඉන්න මිනිස්සුන්ට ඔබට කරන්න පුළුවන් දේ මොකක්ද? ඔය ගින්නේ නොදැවේවා කියලා කියන එක නේද ලොකුම මෛත්‍රිය මිනිස්සුන්ට කරන්න පුළුවන්. ඒක මහා බොහොම පැහැදිලිව විස්තර කරලා ඇති අර ඒ දේශනාව. ඒ නිසා මේ දේශනාව අනිවාර්යයෙන්ම අහන්න මේක ඇහුවා. මොකද මම මේකේ සියලු දේ අන්තර්ගත කරන්නේ නැහැ. හරි ඔබ කෙනෙකුට බලන්න මේ මේ දේ තථාගතයන් වහන්සේ කියනවා ඔබ දෙයක් කරද්දී හෝ හිතද්දී හෝ කියද්දී ඒකට රාගය මූලික නම් ද්වේෂය මූලික නම් මෝහය මූලික නම් නැත්නම් ලෝභ ද්වේෂ මෝහ කියන දේ මූලික නම් ඒක ලැබෙන ප්‍රතිඵලය හරි අඩුයි ඒක බලවත්ව නැගෙන්නේ නැහැ ලෝභ ද්වේෂ මෝහ මූලික නම් ඔබ දානයක් දෙද්දී ඔබ හිතට ලෝභ සාගත හැඟීමක් ඇති වුණොත් එතන කවදාකවත් මහා ප්‍රතිඵලයක් උදා කරන්නේ ඒක හොඳට මතක තියාගන්න ඒකයි මම කිව්වේ හිඟන්නේකොට මොකක් හරි මේ මේ බත් වේලක් දෙන්නේ. ඒක ඒ බත් වේල අතහැරලා යාට දෙන්නේ. බොහොම අනුකම්පාවෙන් යාට දෙන්නේ. බොහොම මෛත්‍රියෙන් යාට දෙන්නේ. කිසිම දේශනාවක් සිදු වෙලා මේක කාලෙ වෙලා උඹට මොකද්ද? මේ කාය බලය ලැබිලා තවත් හිඟා ගන්න අවස්ථාව උදා වේවා නෙමෙයි. මොකද්ද? මේක මේක කාලෙ ඉඳලා මේකේ ශක්තිය කොහේ හරි ධර්මස්කන්ධයක් ඇහෙනවා නම් අන්නේ ධර්මය අහලා ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලැබේවා කියන එක තමයි ඔලි වැඩ කරන්නේ. අන්න ආර්ය මෛත්‍රිය ප්‍රගුණ කරපු කෙනාට තියෙනනේ. මොකද මුඛ්‍ය පරමාර්ථයක් තියෙන ආර්ය මෛත්‍රිය වඩන කෙනා. මොකද මේ ලෝකේ තියෙන පරම සත්‍ය නිවන කියන එකයි යාගේ හැඟීම. නමුත් සාමාන්‍ය මෛත්‍රිය වඩන කෙනා ගැන හිතන බලන්න. මේ සාමාන්‍ය මෛත්‍රිය දැන් ඔය අපි ඉගෙන ගත්ත මෛත්‍රියක් තියෙන පොඩි කාලේ ඉඳලා අපි ඉගෙන ගන්න මෛත්‍රියක් තියෙන නේද? සියලු සත්ත්වෝ දුක් වෙත්තා නිරෝගී වෙත්තා ඈ දුපත් වෙත්තා ඊළඟට මේ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා නේද? ඈ මේ යහපතින් ජීවත් වෙත්වා ඈ ආදි වශයෙන් අපි කියනවා නේද? ඔය හැම එකම රාගයේ මූලික. ඔබේ ඔබේ ඔබේ යම් කෙනෙකුට සුවපත් වේවා කියලා කියන්නේ මොන වගේ සුවයක්ද ඔබ ප්‍රාර්ථනා කරන්නේ? අන්න එතන පොඩ්ඩක් හිතලා බලන්න. එතකොට ඔබ ඔබ දන්න ඔබ ඔබ සුවේ කියලා බලන්නේ මොකද්ද කියලා. ඔබ ආර්ය සත්‍යයට යන්න කැමති කෙනෙක් නෙමෙයි නේද? හරි. අපි හිතමු සුදු මිනිස්සෙක් අරගෙන එයා කෙනෙකුට සූපත් වේවා කියලා කිව්වොත් එයා බලාපොරොත්තු වෙන සුවේ මොකක්ද? හ්ම්? තනිකරම පංචකාම සුවේ නේද? එතනින් එහාට හැරෙන සුවයක් තව නැහැ. නමුත් පංචකාම සුවේ එයා දන්නේ නැහැ. එතකොට මේ පංචකාම සුවේ හැරෙන වෙන දෙයක් එයා කියන්න දන්නේ නැහැ. එහෙනම් එයා ප්‍රාර්ථනා කරන්නේ පංචකාම සුවේ නේද? ඉතින් පංචකාම සුවේ විඳින මිනිසා මේ මහා නිවිලි නිවෙනවද? තවත් ගින්නකට වැදෙනවා. තවත් ගින්නකට වැදෙන එකයි වෙන්නේ. එහෙනම් එතන තියෙනවා රාග මූලිකයි. එහෙනම් රාග මූලික හැඟීමකින් අපි කරන කිසි දෙයකින් Taman ප්‍රතිඵලයක් ගන්න බෑ. රාගයේ මූලික උනොත් ඒකෙන් ප්‍රතිඵලයක් නැහැ Taman. ඒ වගේම තමයි ද්වේෂයේ මූලික උනොත් ඒකෙන් ප්‍රතිඵලයක් නැහැ. ඒ වගේම මෝහයේ මූලික උනොත් ප්‍රතිඵලයක් නැහැ. එහෙම වුණොත් ප්‍රතිඵලයක් නැතිනව තමයි. ඒක නිසා තමයි ආර්ය මෛත්‍රිය වඩන කෙනාගේ ඔළුවේ වැඩ කරන්නේ සම් නිවන. එතකොට Taman දැකලා ඉවරයි මේ නිවන හැරෙන්නේ. නිවනම සාන්තයි නිවනම ප්‍රණීතයි කියන එක Tamanට දැනෙලා ඉවරයි. ඒ දැනෙන්නේ නැතුව ආර්ය මෛත්‍රිය වඩන්න බෑ. එහෙනම් මේ ධර්මයේ අහල ඉවර වෙලා ධර්මයේ ශ්‍රවණය කරලා ඉවරලා ධර්මයේ ධාරණය කරගත්තා නම් තමයි Tamanගේ මුඛ්‍ය පරමාර්ථයක් තියෙනවා හිතේ. මේ මුඛ්‍ය පරමාර්ථය මුඛ්‍ය කියන්නේ මොකද්ද? ඒකායන පරමාර්ථයක් තියෙනවා. ප්‍රධාන වූ පරමාර්ථයක් තියෙනවා. මොකද්ද? මම නිවන් දකින්න ඕනේ. ඒ නිවන් මම නිවන් දකින්න ඕනේ කියන තැනට එන්නේ කොහොමද? ඒක අවබෝධ වෙලා. මොකක්ද අවබෝධ වෙලා තියෙන්නේ? මේ මේ කාම ලෝකෙත් අනාතයි, රූප ලෝකෙත් අනාතයි, අරූප ලෝකෙත් අනාතයි කියන එක තමයි අවබෝධ වෙලා. ඒ අවබෝධයෙන් තමයි දැන් අර මුඛ්‍ය පරමාර්ථය නිවන වෙලා තියෙන්නේ. මේක නම් වැඩක් නෑ. මේක හිටියොත් තවත් මහා ගින්නකට තමයි ලක් වෙන්නේ කියන එක තමයි එතනින් එහාට තමයි අරක හිතන්න පටන් අන්න එතනට හිතන්න හිත තියපු කෙනා ඊළඟට ආර්ය මෛත්‍රිය වඩන්න පටන් ගන්නවා. ඒකයි ආර්ය මෛත්‍රිය තියෙන වෙනස. ඔබ ආර්ය මෛත්‍රිය වඩනකොට ඔබට රාගය පිළිබඳ කිසිම හැඟීමක් එන්නේ නැහැ. අපි හිතමු ඔබට කාන්තාව පිළිබඳ රාගික හැඟීමක් ඇති වෙන්න පුළුවන්. යම් කිසි කාන්තාවක් ඇඳගෙන ඉන්න විදිය හෝ ඒ විලාසය මත රාගික හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙන වෙලාවට ඔබට පුළුවන් නම් මුඛ්‍ය පරමාර්ථය නිවන හිත පීත වගේ අර කාන්තාවට මෙත් වඩන්න. ඔබ තුල කවදාකවත් අර රාගික හැඟීම් ඇති වෙයි. කවදාකවත් ඇති වෙන්නේ නැහැ හැඟීම්. ඇයි ඔබ මෛත්‍රී රාගද හිතින් ඉන්නේ? මොකද ඔබ දන්නවා ඒ කාන්තා රූපේ දිහා බලාගෙන ඉස්සර නම් ඔබට ඇති වුණේ කාන්තා රූපේ දිහා බලාගත්තම මහා රාගික හැඟීමක්. නමුත් දැන් ඔබ බලනවා මේ කාන්තා රූපේ හරි ලස්සනයි. එතකොට දැන් ඔබගේ හිතන තණ්හාල ඇදිලා එනවා මොකද්ද? මේ මේ කාන්ත රූපේ ಜಾති ගින්නෙන් පෙළෙනවා. ඒ වගේම ජරා ගින්නෙන් පෙළෙනවා. මේ කොච්චර ලස්සන දෙයක් කොවිලේ හරි දැන් මේක මොකද වෙන්නේ? ඈ? හැම රැලි වැටලා ගිහිල්ලා, ඇද වෙලා ගිහිල්ලා, දත් හැලිලා, කොටු පෙරිලා මහා මහා විකෘතියකට ලක් වෙනවා. එහෙනම් ඒ වගේම ව්‍යාධි ගින්න තියෙනවා. මේකට අන්ධභාගය හැදෙන්න පුළුවන්. තිලිකා හැදෙන්න පුළුවන්. ඒලා පැටි කපලා දාන්න පුළුවන්. හැදිලා. තමන්ට මේක සිහි වෙවි දැන් මොකද කරන්නේ තමන් අර ඒ දේ ප්‍රාර්ථනා කරන මොකද? ජාතිගින්නෙන් මිදෙත්වා, ජරාගින්නෙන් මිදෙත්වා, ව්‍යාධිගින්නෙන් මිදෙත්වා ආදී වශයෙන්. <coughs> අපි මේක නැවත පටන් ගන්නකොට මම පුංචි දහම් අවවාදයක් කරනවා මාත් එක්ක මේක රමණක් වෙන්න එපා කවුරුත් මේක දහම් අවවාදයක්. මේක ඔබට පිට කොට පවතින දෙයක්. බුදුහාමුදුරුවෝ කියනවා ධර්ම ගරුත්වයක් නැති තැන ධර්මය දේශනා කරන්න එපා කියලා. ඇත්තම කියනවා නම් ආසනවල ඉඳගෙන කවුරු හරි බණ අහනවා නම් ඒ ධර්මය දේශනා කරන්න එපා කියලා උන්වහන්සේ දේශනා කළා. නමුත් නෑ මේ රටේ යන විදිහට ඒක ප්‍රශ්නයක් නෑ කියලා මම ඒක අතහැරලා කියනවා. හරි? නමුත් ඔබගේ ධර්මගරුත්වය කියන එක නැති කරගන්න එපා කිසිම අවස්ථාවක ඔබට කවදාකවත් නිවන් දකින්න බැරි ඊට පස්සේ. ඒක ආර්ය අපවාදයට ලක් වෙන කාරණාවක්. ඔබ පුතු දිනගෙන බණ ඇහුවහො වේවා කොහේ ඉඳගෙන බණ ඇහුවත් ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසා ධම්මවාදයේ තමයි අපි ඊළඟ දවසේ තේරෙනකොට මේක නවත්තලා තේරෙන. තේ බොනකොට කනකොට අර එක නවත්තලා එහෙම කර. මොකද මම ධර්මයේ කතා කරගෙන යද්දී ඔබ දෙයක් අරගෙන කන්න පටන් ගන්නවා ඒක ධර්මයට කරන ලොකු නිගහක් මම මේ මානයකින් එහෙම කියනා නෙමෙයි. ධර්ම ගරුත්වේ නැති වුණොත් Tamanne ධර්මයේ පිටක්. ඒක දහම් අවවාදයක්. ඒක මේ තේ දෙන පිරිසට එහෙම නිගාවක් එහෙම නෙමෙයි. ඔබ කරන්නේ ලොකු පිනක්. ධර්මය අහන අයට ඒ විපාස නිවා ගන්න හෝ බලකින් නිවා ගන්න ඒ විදිහට සත්‍යාර සම්මාන කරන එක මහා පිනක්. නිවන් දකින්න මහා හේතුවක්, දිව්‍ය ලෝක සතරාන්තප්පේ ලබන්න මහා හේතුවක් වෙනවා. ඔබ කරන්නේ මහා පිනක්. මම කියන්නේ ඒක භුක්ති විඳින අය. ඒක අපි නවත්තලා ඒ මේකල් ඉවර වෙලා අපි එහෙම කරමු ඊළඟ දවස්. හරි. උදේ දැන් අපි යම් මොකද දැන් අනිත් ප්‍රශ්නේ තමයි දැන් මම ඔබ ඒ දේ කරන්න පටන් ගත්තට පස්සේ මම කියනක නැවතුණා. දැන් දන්නේ නැහැ මොකදින්ද නැවතුනේ. මොකද ඒක හිතන නැවතුවා නෙමෙයි. ඒ කියන්නේ නවත්තන්න ඕන තැනකින් නැවතුවා නෙමෙයි. එලින් ඔබ ගිය අරමුණ වෙනස් වෙද්දී එලින් ඒක නැවතුවා. හරි. ඒතරම් කතා කරන්නේ 11 මහා ලින්න ගැන. ඉතින් අපි කතා කරන්නේ 11 මහා ගින්න ගැන. එතන මේ 11 මහා ගින්නෙන් දැවි දැවි තමයි මේ සියලු සත්ත්වෝ ඉන්නේ. මේ ලෝකෙින ප්‍රකෝටිම ප්‍රතිය ගත්තත් 11 මහා ගින්නෙන් දැවෙනවා. මේ 11 මහා ගින්න කියලා කියන්නේ සියලු දෙනාට පොදු කාරණා. ඔබ දැවෙන්නේ ඔබට ඔය දැවෙනවා කියලා තේරෙන්නේ 11 මහා ගින්නට වඩා අඩු පුංචි පුංචි දේවල් වලින්. ඒක තමයි ඔබ කියන්නේ පල්ලිකාරයෙක් කියලා ඉපදුනාම අම්මට නාතනක් බයි මට අර මේ ගන්නගේ බඩේ ඉපදුනා පල්ලිකාරයෙක් බඩේ ඉපදුනා මේ මොකොත් නැහැ නැහැ ඔය එකක්වත් නෙමෙයි 11 මහා ගින්න ගියා 11 මහා ගින්නෙන් දැවෙන එක මේ ලෝකෙින් හැමෝටම පොදුයි හැමෝම එකෙන් දැවෙනවා ඉතින් ඔය දැවෙන ගින්නේ ගොඩට එන්න හැම මනුස්සයටම අපි ප්‍රාර්ථනාවක් කරනවා මම එන්න කීපී හිටියේ ඒ ප්‍රාර්ථනාව කරන වෙලාවේ අපේ හිත රාගයෙන් නිදහස් වෙනවා తాවකාලිකව. ඒකට කියන්නේ තදංග ප්‍රහාණය වෙනවා. තත් අංග ඒ මොහොතට ප්‍රහාණය වෙලා. මොකද ඔබගේ මුඛ්‍ය පරමාර්ථය නිවන හිත තියෙන්නේ. ඔබ කියනවා නේ දරා ගින්න මිදෙත්වා. මේ මෙච්චර ලස්සන ශරීරය. දැන් ඔබ දන්නවා මේ හැම ශරීරයක්ම දරා ගින්නට යනවා. ජරාවෙන් පෙළෙනවා. මේ දිනන ලස්සනට මේ මහරලි වැටිලා ඊළඟට හාමුදුරුවෝ එල්ලෙනවා ඔය විදිහට මහා විනාශයකටපත් වෙනවා ඔබ ඒක හොඳටම දන්නවා එතකොට ඉස්සර ලස්සන කාන්තා රූපයක් දැක්ක ගම ඇති උනේ මහා රාගික හැඟීම දැන් අර කාන්තා රූපේ දැක්කම ඔබ දැන් ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ දැන් කාන්තා රූපේ දැක්ක ගම ඔබට මතක් වෙනවා මොකද්ද අයියෝ මිස්ටර් ලස්සන රූපයක් මේකත් ජරාගින්නට අහු වෙනවා ජරාගින්නෙන් දැවිලා යනවා අන්න ඔබ දැන් ඔබගේ මනසට නිතදීම වෙනවා ජරාගින්නෙන් මිදෙත්වා. දැන් වෙන්න නාව සිතුවිලි නෙමෙයි එන්නේ. දැන් එනවා මොකද්ද? ජරාගින්නෙන් මිදෙත්වා. ව්‍යාධි ගින්නෙන් මිදෙත්වා. මරණ ගින්නෙන් මිදෙත්වා. ශෝක ගින්නෙන් මිදෙත්වා. පරිදේවයෙන් මිදෙත්වා. ඔන්න ආදි වශයෙන් දැන් තමන් ආර්ය මෛත්‍රිය වඩන්න පටන් ගන්නවා. තමන්ගේ මනසට හරීම සැහැල්ලුයි. ඇයි? දැන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන දේවල් නෙමෙයි. එදා සූපත් වේවා කියවන පස්සේ දහසකුත් දේවල් ඔළුවේ තියෙනවා. අනේ මං විඳින සැපට මෙයාටත් විඳින ලැබේවා. මොනවාද මං විඳින්නේ? පංචකාම සැප සම්පත් මං විඳිනවා. අනේ ඒවත් එයාට විඳින ලැබෙනවා. හිඟන්නේ දැකලා කියනවා අයියෝ. මේ මනුස්සයාට මෙහෙම නොවේවා. මං විඳින සැප විඳින්න ලැබේවා. මොකද්ද මං විඳින සැප? පංචකාම සැප. එහෙනම් දැන් ප්‍රාර්ථනා කළේ මොකද්ද? ප්‍රාණික දෙයක් නෙමෙයි. එහෙනම් අන්න ලැබෙන ප්‍රතිඵලයදී ඒකයි අද මෛත්‍රිය කියන මේ සාමාන්‍ය මිනිස්සයා වඩන මෛත්‍රිය තුළ මහා බලයක් ගැබ් වෙලා නැත්තේ. ඒකයි අර සුඛං සූපති සුඛං පටිභුඤ්ජති නපාපකං සුඛිනම් පසති මනුස්සානම් පියෝ හෝති යමනුස්සානම් පියෝ හෝති දේවතා රක්ඛන්ති නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති ඒ කියන්නේ මොකද්ද මේ විසවලින් තමන් හරි මනාකොට ආර්ය මෛත්‍රිය වඩලා තියෙනවා නම් පින්වතුනි විස බඳුනක් අරගෙන දිව්වා. තමන්ට ඒකෙන් උපද්‍රවයක් සිද්ධ වෙන්නේ තමන් මනාකොට ආර්ය මෛත්‍රිය වඩලා තියෙනවා නම් තමන්ට සැපක් ඇනුණා. තමන්ට ඒකෙන් උපද්‍රවයක් එන්නේ. කටු ගාල්වල ඇවිදගෙන යන්න පුළුවන් මේ සමහර වෙලාවට. උල් වලින්, කැපෙන ආයුධ වලින් තමන්ට අනුතුරු සිද්ධ වෙන්නේ නැහැ. ඒවා වලකිනවා. ආර්ය මෛත්‍රිය අනුව මේ විශ්වය පැවතුනේ මේ විශ්වයේ මේ පවතින මොකක්මද මේ විශ්වය කියන එක ඇති උනේ පින්වතුනි මනුස්සයාගේ සංකාර නිසා අන්න ඒක හොඳට මතක තියාගන්න මේ විශ්වය සනිකරම පවතින මනුස්සයාගේ සංකාර නිසා මේ විශ්වය විනාශ කරන්නේත් මනුස්සයා මේ විශ්වය ආරක්ෂා කරන්නේත් මනුස්සයා මේ දවසකට කොයිතරම් ප්‍රමාණයක් මිනිස්සු මේ විශ්ව විනාශ කරනවා කියලා හිතනවද? අපි හිතන මේ ගස් කපන එක තමයි විශ්ව විනාශ කරන්නේ කියලා නෑ. ගස් කපන එකට විශ්ව විනාශ කරන්න බෑ එහෙම. විශ්ව විනාශ කරන්නේ කවුද? මිනිස්සු. කොහොමද? ද්වේෂ සහගත හැඟීම් මතු කරලා. ද්වේෂ සහගත විස කිරණ, රාග සහගත විස කිරණ, මෝහ සහගත විස කිරණ මේ විශ්ව ධාතුට පිටත් කරනවා. නිකන් හිතලා බලන්න. M25 එක යන ට්‍රැෆික් ට්‍රැෆික් එකක් ඇති වුණාට පස්සේ නැත්නම් මොකක් හරි මෝටර් එකක ලොකු ට්‍රැෆික් එකක් ඇති වුණාට පස්සේ පොඩි තරම් දේශදාක විතර ප්‍රමාණයක් ඔබ මුක්ත වෙනවාද කියලා. තමයි යන්න තියෙන ගමන දැන් පරක් වෙලා තියෙන හොඳටම. දැන් මොකද වෙන්නේ? දැන් බොහොම දේශදාහකට ඉන්න හැම කෙනාම. දේශදාහකට සිටුවිලි තමයි දැන් නිකුත් වෙන්න පුළුවන් තරම්. ඔබ අපි හැමෝම එහෙමයි. ඒ නිකුත්වන කිරණ වලින් මේ විශ්වය විනාශ වෙනවා. ඒ වගේම තමයි ඔබ ආර්ය මෛත්‍රිය වඩද්දී ඔබ තුලින් පිටවන සංකාර වලින් මේ විශ්වයට ලොකු ආරක්ෂාවක් සැලසෙනවා. ඒක ඔබට ලොකු පිනක්. ඔබ ගස් 100ක් හිතෙවොත් ඔබට පිනක්. ඒ වගේ කෝටි ප්‍රකෝටි පිනක් සිද්ධ වෙනවා ඔබ. ඒක මේ අතුළු තැනක් වෙලා. මෛත්‍රිය වැඩුවොත්. ආර්ය මෛත්‍රිය වැඩුවොත්. මේ විශ්වයේ නිර්මාතෘවරයා කවුද? මනුස්සයා. මේ ගස්වල වල නිර්මාතෘවරයා කවුද? මිනිස්සයා. මේ කටු ගස්වල නිර්මාතෘවරයා කවුද? මිනිස්සයා. නැත්නම් කටු ගස් කියලා જાතියක් මේ ලෝකෙට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඉරේ නිර්මාතෘවරයා කවුද? මිනිස්සයා. ආදිකල්පිත බ්‍රහ්මයා මේ මනුස්ස ලෝකෙට එනකොට ඉරක් කියලා එකක් තිබෙන්නේ නැහැ, ඉරක් හඳක් කියලා එකක්. ඉරක් හඳට අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. ඇයි? ස්වයං ප්‍රභා ආලෝකයක් තමගේ ශරීරේ නිකුත් වෙවි ඉති. ඉර ඉරක් හඳක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ඉරාක් හදක අවස්ථාවේ යාවේ අර අර්ථික නැති වෙලා ගියා ඝන අන්ධකාරයක ලෝකයේ තියෙන පවතිනකොට තමයි අර ඉරා ඉරාන්ද කියන එක මතුවෙන්න පටන් ගත්තේ. ඒ මනුස්ස සංකාර. හරකා කියලා එකක් හිටියේ නැහැ. මනුස්ස සංකාර තමයි හරකා කියන එක බිහි කළේ. ඔය ගස් ගස් කර එහෙම තිබෙන්නේ නැහැ. ඒ ඔක්කොම බිහි වුණේ කාලෙන් කාලෙන් කාලෙන් කාලෙන් තමයි ඒවා බිහි වුණේ. එනම් මේ විශ්වයේ නිර්මාතෘවරයා මිනිස්සයමයි දෙවියන් වහන්සේ නෙමෙයි. මිනිස්සයා තමයි මේක මේ විශ්වය ඇති කරන්නේ නැති කරන්නේ දෙකම කරන්නේ. එහෙනම් ඔබ මේ විදිහට සංකාර වඩද්දී ඒකට හේතු හැදෙන්න පුළුවන් කිසිම සතකින් ඔබට අනුතරක් නොවෙන්න. හරිම තරක අනුකූලයි. එයි ඔබගේ සංකාර වලින් නම් මේ විශ්වය හැදෙන්නේ. ඔබට සතකින් වෙන අනුතරක් තියෙනවා නම් ඒක වලකින්න බැරිද ඔබගේ සංකාර වලින්? පුළුවන්. මහා ගින්නකින් ඔබව දැවෙන්න තියෙනවා නම් ඔබගේ සංකාර වලින් ඒක ඒක අයින් වෙන්න බැරිද? ඕන තරම් පුළුවන්. ඒකයි කියන්නේ මේක හරීම ප්‍රබල දෙයක්. සැහැල්ලුවට ගන්න එපා. ආර්ය මෛත්‍රී කියන එක හරීම ප්‍රබල දෙයක්. මම ඒක කියන්නේ මේ විශ්වයේ තියෙන මහා බල සම්පන්න දේවල් Tamanට ලං කරගන්න පුළුවන්. ලං කරගෙන නැති පළක් නැහැ. මොනවද කරන්නේ? විශ්ව දෙවියන්ම පොළොවට ගෙන්න ගත්ත කියන මක් කරන්නේ? මිසු දෙයියන් යාළු කරගෙන මොකද කරන්නේ? මිසු දෙයියන් යාළු කරගෙන පුළුවන් රාගකින්නම් මෙතෙන්. ද්වේෂකින්නම් මෙතෙන්. මෝහකින්නම් මෙතෙන්. ඈ? ඔය කිසි දෙයකින් බෑ. තමන්ගේ හිතයි තමයි යාළු කරගන්නවා. නවදේ තව කෙනෙකුට පිටක් කියන්න තමන්ට ආරක්ෂාවක් සලස ගන්න පුළුවන් ඉතින් ඒ වගේ දෙයකට කරගන්න. තව තමන් රාගකින්නම් මිදෙන්න. තමන් රාගකින්නම් මිදෙන්න පුළුවන් නම් ද්වේෂකින්නම් මිදෙන්න පුළුවන් නම් මෝහකින්නම් මිදෙන්න පුළුවන්. ඒ තරම් සැපයක් කොහෙද මේ ලෝකේ තියෙන්නේ? හිතන්නකෝ ඔබ දවසක නේද සියලුම රාගික සිතුවිලි නැති වෙලා ගියොත් එහෙම. රාගය කියලා කියන්නේ මේ මේ සෙක්ස් ෆීලිංග්ස් නෙමෙයි. හැම එකක්ම. ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ඔය ආයතන හයටම දැනෙන. ඒවා පිනවීම සඳහා අවශ්‍ය දේ අවශ්‍ය කරන සිතුවිලි එනවනේ හිතට. ඒ සිතුවිලි ආවට පස්සේ හරි අමාරු වෙන්නේ ඉන්නේ. කැවුමක් කන්න ඕනේ කියලා ආසාවක් ඇති වෙච්ච මිනිහෙකුට පොඩි තරම් ආසාවක්ද තියෙන්නේ. පොඩි තරම් පෙලීමක් තියනවාද ඊළඟට. ඒ කැවුම කා ගන්න බැරි වුණා. ඊට පස්සේ නේද හොරමන වංචාකම් කරන්න හදන්නේ. ඈ ලස්සන වාහනයක යන්න ඕනේ කියලා හිතුවිල්ලක් පහළ වෙච්ච එකට එදා ඉඳලා ගෝලිය වැඩ කරන්නේ මොකද්ද? ලස්සන වාහනය කියන්නේ. ඊට පස්සේ උඩ හදුරා වැඩ ඔක්කොම ටික කරනවා නේද? ඒක කරන හොරමර වංචා කරනවා. ප්‍රාණඝාත කරනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා. දුරාචාරයේ හැසිරෙනවා අවස්ථාවක් ආවොත් මොකද? දරු දේ ඉලක්ක කරගෙන ඉන්නේ. ඒ දේ ලබා ගන්න. ඉතින් ඔබට ලොකු ආරක්ෂාවක් සැලසෙනවා මේ තුල. ඒක නිසා ඔබ ආර්ය මෛත්‍රිය වඩන නිවන හිත දීතව ගන්න. නිවන හැරෙන වෙන කිසිම සපතක් නැහැ මිනිස්සුන්ට මේ ලෝකේ. ඔබ ඔබ කියන කියන තැන බලන්න. ඔබ ඔබ හිතන හිතන හැම තැනක්ම හොඳට විග්‍රහ කරලා බලන්න එතන සැපතක්ද දුකක්ද තියෙන්නේ කියලා. එහෙනම් එතන දුකක් තියෙනවා නම් තව කෙනෙක් මේ දුකටපත් කරන්න කැමතිද ඔබ? එහෙනම් එතන ආර්ය මෛත්‍රිය නෙවෙයිනේ තියෙන්නේ. ඔබ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් නම් ඒ ඔබ ධර්මය අවබෝධ කරගෙන තව කෙනෙකුට සැපතක් වේවා කියලා කාමක සැපතක් පැතුවොත් ඒකෙන් ඉන්න මහ විනාශයක් නේද මනුස්සයට පතන්නේ ඔබ. හිතලා බලන්න. ධර්මයට ගලපලා බලන්න විනයට ගලපලා බලන්න. මං කියන ඉඳ ගන්න එපා. ඒවා තමයි පතලා තියෙන මහා විපතක්. එහෙනම් අපි යන සැපතක් පතනවා නම් අපි මොකද්ද කරන්න ඕනේ? නිවනම නාතයි නිවනම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවනම සාන්තයි නිවනම ප්‍රණීතයි. අනේ ඔබට නිවන් සම්පත්තියම ලැබේවා. දවසක් මම ජන්නයිට කතා කරද්දී නිවන් සැප ලැබේවා කියලා කතා කළා. මම කිව්වා ඉතින් මේක මම වෙන කෙනෙකුට කිව්වරන් එහෙනම් මේ ෆෝන් එකක් තියලා තුන්වර පත්තා ගන්න වෙයි කියලා. හවුද නැද්ද? නිවන් සප ලැබෙන්නේ මරුණාට පස්සේ නේ සාමාන්‍ය මිනිස්සයා. ධර්මය අවබෝධ කරගත්ත කෙනා නිවන් ලැබෙ නිවන් සප ලැබෙන්නේ මරණය ඉස්සෙල්ලා. ධර්මය දන්නේ නැති කෙනා නිවන් සප ලැබෙන්නේ මරණය පස්සේ. ඒක නිසා කොහොම හරි බලන්න මේ භෞතික දියුණුව ළඟා කරගන්න ගම අධ්‍යාත්මික දියුණුව ළඟා කරගන්න. ওই දෙක එකට අරගෙන යන්න. මේ මේ හැමෝම ගිහියෝ නිසා එක පැත්තකට මේක බර කරන්න අවශ්‍යතාවයක් නැහැ. සම්බරව අරගෙන යන්න. හැබැයි මේ දිනු වෙලා ඉවර වෙලා මම පින් කරනවා කියලා හිතාගත්තොත් ඒ තරම් මොඩේ තවක් නැහැ. ඇයි? ඒක හරියට තමන් ගැරන්ටියක් දෙනවා තමන්ගේ ලයිෆ් එක ගැන. තමන්ට පුළුවන් ගැරන්ටි එකක් තියන්න තමන්ගේ ලයිෆ් එක ගැන. හ්ම්? ඔබට කියනවා මම බොඩි චෙකප් එකක් කළා. කිසිම ප්‍රශ්නයක් නැහැ. බොඩි එක අංග සම්පූර්ණයි. ඔක්කොම කිසිම ප්‍රශ්නයක් හැමදේම නිරෝගී. හැමදේම නිරෝගී. දැන් පුළුවන් නවත්ත ගන්න මරණේ ඈ ඊළඟට එන බස් එකේ ෂොක් වෙලා යන බැරි බස් එකේ හැපිලා. කර්මක්ෂේ මරණයක් උභයක්ෂේ මරණයක් සිද්ධ වෙන්නේ මොකද දන්නේම නැහැ මැරෙන වෙලාව. මොකක්ද හේතුව කියලා කාටවත් හොයාගන්න බෑ. මම එහෙම අවස්ථාවක් ගැන කියලා තියෙනවා. ඔන්න කර්මක්ෂේ මරණය ගැන අවස්ථාවක් කියලා තියෙනවා. ඒක ඒක කර්මක්ෂේ කියන එක ගැන හිතාගන්න තියෙන සාධක වැඩි. නමුත් ඒක ඒක ඒකායනයම කියන්න බෑ ඒක කර්මක්ෂයයි මොකද ඒක කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. මේ මේ කෙනා මැරෙන්නේ මොන විදියටද කියන්නේ. මම මෙතන කියලා තියෙනවා දෙතුන් වතාවක් ඒක. ඒක මිනිස්සෙක්. ඒ ගමේ මුදලාලිට ණය වෙලා. ඒ ණය ගෙවන්න ඉස්සෙල්ලා මැරුණා. ඒ ඒ ඒ පවුල, දායක පවුල, ඒක අවිඥා බල තියෙන හාමුදුරුව කෙනෙක්ගේ බොහොම ළඟ දායක පවුලක්. දැන් මේ මනුස්සයා මැරුණා. කොහොම කාලයක් ගත වුණා. කාලයක් ගත වුණාට පස්සේ දැන් මේ මිනිස්සු ඇවිල්ලා අර ඥාතිවරයාට පින් දෙනවා, දානමාන දෙනවා. ඔය අතරතුර ඒ හාමුදුරුව සමාධියට සම්බන්ධලා බැලුවා මේ මනුස්සයා කොහෙද ඉන්නේ කියලා. හාමුදුරුව දැක්ක යම් දර්ශනයක්. ඒ දැකලා ඉවරලා මහා අනුකම්පාවක් ඇති වෙලා ඒ දායක පවුලේ ඒ පිරිමි දරුවා පන්සල් ලාවට පස්සේ දරුවට කිව්වලු දරුවෝ ගමේ කඩයක් තියෙනවා මේ. එහෙමයි තමයි. ඔය කඩේ මුදලාලගෙන් ගිහිල්ලා අහන්න අපේ තාත් කොච්චර ණයද කියලා. ඒ ණය වෙච්ච ගාන එයාගෙන් අහලා ගෙවලා දාන්න. කියලා අවවාදයක් කළා. ඉතින් මේ දරුවා ඉස්මුදුනේ මේ අවවාදෙ පිළිඅරගෙන අර කඩේ මුදලාලට කියලා කිව්වා මුදලාලි අපේ තාත්තා කඩේට කොච්චර ණය වෙලා හිටියද කියලා. මුදලාලි කියලා තියෙනවා අනේ දරුවෝ ඒව ඕනේ නැහැ. දැන් තාත්තා මරලා තාත්තා මගෙත් යාළුවනේ. මට ඒ සල්ලි ඕනේ නැහැ කියලා. නෑ නෑ මුදලාලි කියන්නකෝ කියන්නේ. ඊට පස්සේ මුදලාලි මේක හොයලා හොයලා හොයලා පොත්වල හොයලා කියලා දිනා මෙන්න මෙච්චර ගාණක් නැහැ කියලා. මේ දරුවා ගෙදර ගිහිල්ලා සල්ලිත් අරගෙන මුදලාලිට දීලා කිව්වලු මුදලාලි මේ සල්ලි ටික අරගෙන තුන් පාරක් කියන්න කියලා මොකන්ද? මගේ තාත්තා මුදලාලට ණය නැහැ කියලා. මුදලාලියේ තුන්වෙනි පාර කියද්දී කඩේ පිටවන්ද හිටපු හරංගාලෙන් මහා සද්දයක් ආවලු. හරකෙක් කෑ ගහන සද්දයක්. දෙන්නත් එක ගිහිල්ලා බලද්දී නාම් බවස්තෙක් ලේතරාගෙන මැරිලා නැල්ලුවා. මේ මේ මේ මේ ළඟට සිද්ධ වෙච්ච අත්ත සිදුවීමක්. එහෙනම් දැන් මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? අන්න බලන්න අර මනු තාත්තා දැන් අන්න අපිට දැන් 90ක් විතර හිතා ගන්න පුළුවන් කර්මස්සේ මරණයක් සිද්ධ වෙලා. අර තාත්තා හරක වෙලා. ඒ තාත්තා මනු මිනිස්සයා හරකා වුණේ අනිවාර්යයෙන්ම කර්මස්සේ මරණයක් සිද්ධ වෙලා. එතන මේ කර්මස්සේ මරණයක් සිද්ධ වෙලා ඊට පස්සේ දැන් හරකා වෙලා ඉන්න උනා. මොකද හේතුව ණය වෙච්ච නිසා. දැන් ණය වෙච්ච නිසා අරකා වෙලා ඉඳද්දි මොකද උනේ? අර ණය ගෙවුණා. ඒ ණය ගෙවිච්ච ගමන් දැන් මොකද වෙන්නේ? තවත් හරකා වෙලා ඉන්න හේතුවක් නෑ. දැන් මොකද උනේ? තුක් ගාලා කන ගියා. කරන්නේ ගනුදෙනුනේ නව ණයනේ. ණය ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. දැන් මේ රටවල් වලට ඇවිල්ලා මිනිස්සු ඕන තරම් ණය අරගෙන යනවානේ. ණය අරගෙන ලංකාවට පහිනවා. ඉතින් මිනිස්සු හිතන්නේ හරියම හරි නියමයි අපි දැන් ලොකු වැඩක් කළා. දැන් ඉංගලන්තයෙන් පවුම් 60000 කොරණම් කරන් ගියේ. ලොකු පොල්ලක් තිබ්බා බැංකුවට. රජයට වංචා කිරීම මොන තරම් පාප කර්මයක්ද? මිනිස්සුෙකුට වංචා කරොත් පුත විතරයි ගෙවන්න ඕනේ. රජයකට වංචා කළොත් මුළු රටටම ගෙවන්න ඕනේ. ඒක තමයි මැරෙන හරක් ගන්න වැඩි වෙන්නේ මේ රටේ. උපදින හරක් ගන්න මැරෙන හරක් ගන්න වැඩි වෙන්නේ. ලේසි පහසු වැඩ නෙමෙයි. මිනිස්සු හරිම හොඳයි කියලා කරන වැඩ තියෙනවා. බොහෝම දරුණු වැඩ කරන්නේ. දියුණු වෙන්න කියලා හිතාගෙන කරන දේවල්. ධර්මයේ දන්නේ නැතිකම. අඥානකම. ඔව් දැන් මෙතුමා කියන්නේ ඒක කොල්ලක් තියනවා කියන එහෙම නැත්නම් ණය නොගෙව ඉන්නවා කියන චේතනාවක් තිබුණ නැහැ. ඉද්දත් ණය ගන්න හේතුවක් ඔව් මැරුණා. දැන් ගෙවා ගන්න විදිහක් නැහැ නේ. එහෙනම් දැන් ගෙව ඔව් හරි. දැන් මැරුණාට පස්සේ කොහොමද ගෙවන්නේ? ඔව්. මරුණට පස්සේ ගෙවන්න දැන් ඒ ගෙවන්න තමයි අර ඉපදෙන්නේ. දැන් හරක වෙලා හරකෙක් වෙලා ඉපදිලා දැන් මොකද මේ මහා කෙටි කාලය. අර ණය ටික ගෙවන්න තමයි ඉපදෙන්නේ. ඔව්. චේතනාවක් මහා මහා ධර්ම චේතනාවක් තිබුණා නම් උපදින හරකෙක් කියලා නෙමෙයි. එහෙනම් ගිහලා කෙලිම කොහෙන් නරකාදීක තමයි උපදින්නේ. මහා මල පෙරේතෙක් කියලා කුණු වෙලා මේ කටෙන් පණුවක් කරන මල පෙරේතෙක් කියලා උපදින්නේ. නමුත් මෙතන උනේ මොකද? ගෙවාගෙන ගෙවාගෙන ආවා. නමුත් මෙතනින් ඉහළ දැන් ගෙවන්න විදිහක් නැහැ. දැන් මොකද වෙන්නේ? ඒක ගෙවන්න විදිහට උපදිනවා. එහෙම ගෙවන්න විදිහට උපදින අය තමයි සාත්‍තර කියන ඇඟට එන්නේ. ඒ තව වෙනසක්. ඉන්න කාලේ පුළුවන් තරම් ඒ කියන්නේ අසනීප තත්ත්ව ඇති වෙලා ගෙදර අයට වද වද දෙන්න වෙනවා. හිතල වද දෙනවා නෙමෙයි අසනීප වුණාට පස්සේ මිනිස්සු වද දෙනවා හරියට ඒ ගැන. ඉතින් මිනිස්සුන්ගේ ආර්ථිකය කඩා හැලෙනවා. දැන් මොකද වෙන්නේ? ලොකු ණයක් සිද්ධ වුණා. ඒ ණය ගෙවන්න තමයි ආපස්සට එන්නේ වරන් අරගෙන. එන තව කෙනෙක් ඇඟට වැහිලා දේවාලයක් හදාගෙන සාත්‍තර කියලා කැඹුරුම් මාලාවක් හදලා දෙනවා ඊට පස්සේ මිනිස්සුන්ගේ ඇඟිල්ල අමනුස්සය වයින් කරලා ඔක්කොම කරලා ඒ වෙලාවේ සල්ලි අරගෙන මේ වලට දෙනවා මොකක් හරි ණයගේ ඉීමේ මාර්ගයක් තමයි කරන්නේ දරුවා වෙලා ඉන්නේ කවුද බඩට ණයකාරයෙක් සංසාරගත විදපු ණයකාරයෙක් ඒ ණය ගෙවා ගන්න තමයි එන්නේ අපි හරිම ආදරෙන් දරුවා කියලා ගන්නවා ඒක තමයි ඇත්ත ඒ කියන්නේ ඌ මොනවා කළත් අම්මන තා අම්මා අම්මා තාත්තට කවදාකවත් ගැන අහිතක් හිතෙන්නේ නැද්ද? නේද? ඒ ණයට තියෙන ලොකුම උරුමකාරය තමයි එන්නේ. දරුවෝගේ දේශනාගත සිතුවිල්ලක් ඇති කරගන්න නෙමෙයි මේ කියන්නේ. ඒක තමයි ඇත්ත මේ විශ්වයේ තියෙන. ඒ අදාළ පුද්ගලයා තමයි එතනට ඇදිලා ඉන්නේ. ඒක අලු දරුවෝ කියව ගන්න. මේවා මේ මේ ඉස්සර ගොඩාක් ඉස්සර දෙවිත් මේවල කියලා ඇති මේ මේ විශ්වයේ පවතින ගනුදෙනු ක්‍රමය. තනිකරම ගරු දෙනුවක් මේ වවදිනා යන්නේ. ඉතින් එතන සිද්ධ වෙන්නේ එහෙම එකක්. ඉතින් අර ණය ගෙවන්න නමුත් දේශසහගත සිද්ධවිල්ලක් තියෙනවා මම ඔබට මේ ණය ගෙවන්නේ නැහැ ඔබ පුළුවන් නම් ගනින් කියලා. ඒකේ මේ හරියට කියලා බාර අදින නෙවෙයි ඔබ තියෙන්නේ. එමේ මල පෙරේද ඒක අපාගත වෙලා මහා විනාශයක්. එක මිනිස්සේ මේ මේ නවීන ලෝකෙ වෙච්ච දෙයක්. ඒ මිනිස්සයා මැරුණලු. මේ මැරිලා මේ අර ගන්ධබ්බාත්ම පිට වෙලා යන වෙලාවේ ඒ මිනිස්සේ මැරෙන්න මොහොතකට ඉස්සලා පේනවලු මේ දෙවිවරුන් ආරෙන්නේ. ඒ කියන්නේ මේ චුති මේ මේ ගති නිමිත්ත විදියට මොකද වෙන්නලා තියෙන්නේ? දෙවිවරු. ඒ කියන්නේ මේ දිව්‍ය ලෝකයකට ඇදලා යන්න තියෙන වෙලාව. ඒ ඒ වෙලාවෙම මේ මනුස්සයට මතක් වුණාලු මං අහවලාට ණයයි කියලා. චුක් ගාලා ඇදලාවලු අයංගල. එයා යාගේ මරණාසන්න අත්දැකීම් කියනවා පොතක. මම මම කියවලු දින පොතක තිබුණේ. පක් ගාලා ඇදලාවලු ආයේ. ඇඟට. ණය කියන්නේ මහා බලවතල දෙයක්. Taman ණයක් ගත්තොත් ගෙවා ගන්න බැරිනොත් ඔහු ගෙවන්න සැලසෙනවා. එතන ගත්ත ණයක් තියෙනවා ඒකාන්තයෙන්ම ගෙවලා දාන එක තමයි හොඳම දේ. ගෙවන හත පහක්වත් තව කෙනෙක් ඒකයි. ඕක වංචාවකින් තියන් ඉන්නවා නම් ඒකෙන් ඉතින් මහා විපතක් සිද්ධ වෙනවා. නමුත් Taman එක ණයක් ගන්න Tamanට ගෙවා ගන්න බෑ. නමුත් මම මේ කවදා හරි ගෙවනවා කියලා හිතාගෙන ඉන්නවනම් හැබැයි කවදා හරි ගෙවන්න සැලසෙනවා. ඔව්. මොකක් ගත්තත් ඒ தත්ත තමයි. කවත් අනුන්ගේ දෙයන්නේ ගන්න. දැන් ඔබ ඇවිල්ලා මගෙන් පවුන් 1000ක් ඉල්ලනවා. මම දෙනවා. දැන් ඒ පවුන් 1000 මම බල්ලෝ මරලා හොයුවා නෙමෙයි. මම බොහොම මහන්සියෙන් හෙව්වේ. දැන් ඔබ මට පවුන් 100ක් ඊළඟ මාසෙ දෙනවා. ඊළඟ මාසෙ පවුන් 200ක් දෙනවා. තුන්වෙනි මාසෙ ඔබ ගන්නවා. දැන් ඔබ මගේ සල්ලි ගත්තනේ. දැන් ඔබ ඔක ගෙවන්න ඕනේ මට කවදාද? ගෙවන්න කිව්ව ගෙවෙන්නේ නැහැ. ඉතින් ඒක ගෙවන විදිහ තමයි උපදින්නේ. ඒක ණය ගැනීම කියන එක හරිම බරපතල දෙයක්. දැන් සමාජයේ ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ කාලේ සමාජයේ ණය ගැනීම කියන හරිම ප්‍රශ්නයක්. ණයක් අරගෙන මැරුණොත් ලොකු විපතක් සිද්ධ වෙනවා. හැබැයි මේකයි Taman ගොඩාක් පින් කරලා තියෙනවනම් දෙවි කෙනෙක් වෙලා හරිය ණය ගෙවයි. මම පොඩි දෙයක් කියලින්නම්. හිඟන්න දෙන්නේ කියලා තියෙනවා. මේකත් මම මේ ඉස්සර කියලා තියෙනවා. මේ හිඟන්න දෙන්න දැන් දෙන්න සමගින් හිඟා කරනවා. දවසක් එක හිඟන්නේකට හාල් ටිකක් මදි වෙලා මොකද කරන්නේ? අර හිඟන්නකින් හාල් මිටක් ඉල්ලගෙන තියෙනවා. බත් තුයාගෙන කන්නේ. හිඟන තිප්පලේ. අර මං අර අනිත් දේ ගන්න හාල් ටිකක් දීලා කියන කියනවා මට මේක ආපහු දීපන්. අර ඔබ පවුන් 1000ක් දීලා ඒ පවුන් 1000 ආපහු මට දෙන්න කියනවා නම් තමයි උන්ට හාල් නිගන්නේ නේ. මේ හාල් ටිකත් හරි ලොකුයි. අරගෙන ගන්න ඉන්නේ හාල් දෙන්න බලාපොරොත්තු. හාල් ගන්න බලාපොරොත්තු. අනිත් දේ ගන්න හිටියෙත් හාල් මම මම හොයාගෙන හාල් ටික දෙනවා කියන බලාපොරොත්තු. නමුත් පහුදාර අර හාල් ගත්තින් ගන්න මැරුණා. ඉතින් ඔහම ගිහිල්ලා ආත්ම ගානකින් පස්සේ ඉතින් රණේ ගන්නත් නැරෙන්නේ නැති ආත්ම ගානේ වලදී අපේ බුදුහාමුදුරන් කාලේ මේ දෙන ඉපදිලා මහනුවර දෙන්න දෙන්නම භාවනා කරනවා භාවනා කරනකොට මොකද වෙන්නේ දෙන්නටම හාල් කන්දක් නැවෙනවා භාවනාව එතනින් යාට වඩන්න බෑ භාවනා කරගෙන යද්දී හාල් කන්දක් නැවෙනවා දෙන්නගේ විස්තරා එතනින් යාට භාවනාව වඩන්න බෑ ඉතින් ඕක බුදුහාමුදුරන් කිව්වම බුදුහාමුදුරෝ බුදුහාමුදුරෝ කාරණාව තේරුම් අරගෙන අර අර අර හාල් දුන්න හිඟන්නයි හාල් ගත්ත හිඟන්නයි දැන් මේ හාමුදුරුවෝ දෙන්නේ. එතකොට අර හාල් ගත්ත හිඟන්න එලා හිටපු හාමුදුරුවන්ට කියනවා ඔබ භාවනා කරනකොට ඔබට හාල් කන්ද නැවේ. ඒ නැවෙන හාල් කන්ද හිතින් අරගෙන අනික් හාමුදුරන්ට දෙන්නේ. ඔන්න ඔහොමයි ණය විපාක. ඉතින් එහෙම දුන්නාට පස්සේ තමයි ආය අර හාල් ගන්න බැරි කෙනා නැවතිලා තියෙන්නේ. මේ ලේසි පහසු වැඩ නෙමෙයි. ණය ගන්නවා කියන එක හරිම බරපතල දෙයක්. ඉතින් ණය ගන්නවා කියන එක හරිම බරපතල නම් ප්‍රාණඝාතය, අදත්තාදානය, ණය ගන්නවා කියන හොරකම් කරනවා නෙමෙයි. නේද? ඉතින් මේවා හරිම භයානක දේවල්. අපි මේ තුරපුරක් ගොඩනගන්න කියලා හිතාගෙන මේවා කළොත් හරිම අපරාධයක් සිද්ධ වෙන්නේ තමයි. Tamanta අනුන්ට හැමෝටම අයහපතක් සිද්ධ වෙනවා. ඒක නිසා හම්බ කරන්නේ. ඒකෙන් සාධාරණ වෙනවා. සාධාරණව හම්බ කරන්නේ. ඒකයි වෙන්න ඕනේ. පංචාසහගත සිතුවිලි ක්‍රියාත්මක කරන්න එපා. පංචාසහගත සිතුවිලි ක්‍රියාත්මක කරව ගමන් තමන්ගේ අගාධිර තමයි තමන් ඊට පස්සේ යන්නේ. කොහොම කළත් අන්තිමට අගාධිර තමයි සෙට් වෙන්නේ. කර්ම વિશે ගැන මට හිතෙන මේ කොච්චර ගැඹුරුවක්ද කියලා දැන් මේ දැන් කියන වංශයෙන් දැන් ණයක් ගැනීම නරකයි නමුත් මම ණයක් මෙයාගෙන් හරි මේ බැංකුවෙන් හරි ගන්න මේ බැංකුව හෝ මෙයාගේ පෙර තිබිලා තියෙනවා මට ණයක් දෙන්න. ඔව්. තේරුණා. මට නෑ දෙන්නත් එයා මොකක් එතන ගනුදෙනුවක් තිබිලා තියෙනවාමයි අපි දෙන්න ආපහු හම්බුවෙලා ආපහු හුමාරු කරගන්නේ. ඔව් සසරේ දිවිච්ච මොනවා හරි දෙයක් නිසා තමයි ඒක දෙන්න සිද්ධ වෙන්නේ. නැත්නම් මෙයා මගෙන් සල්ලි ඉල්ලුවා මං කියන නෑ සල්ලි නෑ. තව සමහර වෙලාවට හිතනවා ඔබට හිතන නෑ මම දෙන්න ඕනේ මෙයාට මේ සල්ලි. ඔබට හිතන අවස්ථාවල් තියෙනවා. අනිත් එක්කෙනා කියන දෙන්න එපා මෙයාට සල්ලි. මෙයා එන හොරා ආපහු හම්බෙන්නේ මොගෙජ් එක හම්බෙන්නේ ඒක මොගෙජ් මට දෙන්න ඒ වගේ කඩුවක් ඒ ඉස්සරහ තිබිලා තියෙනවා ඒ විදිහට කිව්වා Tamanට හිතන නෑ නෑ මන් දෙන එහෙම දීලා ඔබ අතින් සල්ලි නැති වෙච්ච අවස්ථාවල ඕන තරම් නැද්ද මනි මිනිස්සු කියනවා දෙන්න එපා එහෙත් දෙනවා දෙන්න හිතෙනවා මොකද්ද අතීතයේ විවිධ මොකක් කරලා ලොකු කර දෙනවා ඒක තමන් නැහැලා ඉන්නේ දෙන්න අය පියෝ ගන්න දෙන්න සිද්ධ වෙනවා. කර්මය කියන එක තමන්ගේ පිටපස්සෙන් එනවා. කම්ම බන්දු කම්ම කම්මස්ස යෝනි කම්ම දායාදු. කම්ම බන්දු කම්ම පටිසරණ. කම්මස්ස යෝනි කර්මයෙන්මයි ඉපදිලා තියෙන්නේ. කර්මයෙන්මයි දායාද කරගෙන ඉන්නේ. කර්මයට ඕන විදිහට තමයි අපි යන්නේ. මේ විපාද වැඩක් නෙමෙයි. තුලඟට අහුවෙච්ච පරණලා මතක වෙයි කර්මයට මොනවද ඕනේ ඒ ඉදිරියේ ඇදිලා යනවා. සම්මිකරණේ සම්මිකරණ කියෝනේ මේක බොහොම ලේසියෙන් හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ තියෙන්නේ එක්තරා ගනුදෙනුවක්. මේ මේ ගනුදෙනුව බොහොම හොඳට සිද්ධ වෙනවා. එයාද මේ මේ නයි ඇතුළු මේ පිරිස එකතු වෙලා දානයක් හදලා දුන්න මේ දනහන පිරිස. මේක මහත්ඵල මහානිසංස කුසල කර්මයක් කරගත්. මහා පුණ්‍ය කර්මයක්. දීව ලෝක සැප සම්පත් ලබන්න පුළුවන් පුණ්‍ය කර්මයක් කරගත්. ඒක පැහැදිලි සිතකින් කළා. අන්න ඒකයි තියෙන්නේ. මම ඔබගෙන් ඉල්ලන්නේ ඔබ පින් කරනවා. ඒ පින් කරන වෙලාව ඔබගේ තියෙන හිත මොකද්ද කියලා හිතන බලන්න. මල කරුම මේ අකු අදත් වෙනවනම් කියලා ඕක දානේ පිළියෙල කරනවා නම්. එතකොට තමන් කරන දෙයක් විතරයි තියෙන්නේ. ඒකෙන් ප්‍රතිඵලයක් නෑ.